තෙරුවන් සරණයි. අපි අපේ පරමාර්ථ දම් සභා මණ්ඩපයේදී පරමාර්ථය සාකච්ඡා කිරීම සඳහා මේ අවස්ථාවේදී අපි කීප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා මේ ධර්ම සාකච්ඡාව සඳහා අපේ ප්‍රබුද්ධ පිරිසක් මෙතන සහභාගි වෙලා ඉන්නවා ඒක නිසා මම ඒ අයට මුලින්ම අවස්ථාවක් දෙනවා මේ පරමාර්ථ ධර්ම සාකච්ඡාව සඳහා යම් මූලාශ්‍රයක් හෝ බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳව ගැබ්වෙන ගාථා පාඨයක් හෝ සූත්‍ර දේශනාවක සූත්‍ර පාඨයක් හෝ මූලාශ්‍ර වශයෙන් ඉදිරිපත් කරලා අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අපේ මෙහෙණින් වහන්සේට ඒ පිළිබඳව මම මුල් අවස්ථාවක් දෙනවා. සූත්‍ර දේශනාවක සූත්‍ර පාඩයක් හරි ගාථා ධර්මයක් හරි ඉදිරිපත් කරලා අපි ඒක ධර්ම සාකච්ඡාව සඳහා උපයෝගී කරගමු. එතකොට ඒක හැමෝටම අපි කතා කරන්න පුළුවන්. මොකක් හරි ධර්මයට ප්‍රවිෂ්ඨ වීම සඳහා මාතෘකාවක් හැටියට මූලාශ්‍රයක් ඉදිරිපත් කරන්න කොච්චර ධර්ම කරුණු අවබෝධයෙන් ඉන්න කෙනෙක් නිසා දැනගෙන ඉන්නවා දන්නවා. ඒක නිසා ඒක ධර්ම කතාවක් පාඩයක් හරි ඉදිරිපත් කරලා අපි ඒ තුලින් ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. හොඳයි තිරුවන් සරණයි සියලු දෙනාටම මෙහින් වහන්ස අපි ධර්ම සාකච්ඡාවට මම කැමති මේ මෙහෙම ප්‍රශ්නයකට යොමු වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ විඥානං අනිදසනං අනන්තං සබ්බතෝ පබා එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. අනේ ඒ ගාථාව යටතේ ඒ මාතෘකාව යටතේදී අපි යමක් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා මට මේ සමහර විඥාණය මරුණට පස්සේ මේක දිගින් දිගට යනවා කියන කතාවක් තියෙනවා. ඒක අපිට පොඩ්ඩක් ඒ සම්බන්ධව සාකච්ඡා කරලා ඒක निराකරණය කරගත්තොත් හොඳයි කියලා මම හිතනවා. හොඳයි බොහොම වටිනා මාතෘකාවක් ඉදිරිපත් කළේ කේවඩ සූත්‍රයේ සූත්‍ර පිටකයේ දීඝනිකායේ සඳහන් වෙන කේවට්ට සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ කේවට්ට නම් වූ බ්‍රාහ්මණයාට මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. මොකද්ද? විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත් ආපෝච පඩවි තේජෝ වායෝ නගාදති එත්ත දීගංච රස්සංච අනුන්තුලං සුභාසුභං එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේ තං උපරුජ්ජති කිය. දැන් මේ විඥාණයෙන් පිළිබඳවමනේ හැමෝටම ප්‍රශ්න ගැටලු තියෙන්නේ මේ විඥාණය තුල දැනුවත් වෙලා තමයි විඥානවාදීව තමයි සෑම ආකාරයෙන්ම ධර්මය අධර්මය දෙක තෝරා බේරා ගන්න පෙරුව පැටලිලා එන්නේ විඥාන මායාවේ. එහම බුදු පියාණන් වහන්සේ කියන්නේ විඥානය කියන්නේ මායාවක්, මිරිඟුවක්, බොරුවක්. ඒ මායාවෙන් නිදහස් වෙලා සත්‍ය දහම දැක ගන්න කියලා. එතකොට මෙතන දැන් මේ කේවට්ට කියන බ්‍රාහ්මණයාටත් මේ වගේ ප්‍රශ්නයක් තියෙන්න ඇති. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේගෙන් මේ පිළිබඳව සාකච්ඡාවක් කරලා තියෙන්නේ. ඒ වෙලාවෙත් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන්නේ විඥානං අනිදස්සනං. විඥාන දර්ශනෙන් නිදහස් වෙන්න. විඥාණයෙන් ඉවත් වෙන්න. විඥාන දර්ශනයෙන් නිදහස් වෙනකොට එතන පඨවි ආපෝ තේජෝ වායෝ කුඩයි, කෙටි, මහතයි, දිගයි එහෙම සාපේක්ෂතා සුභයි අසුභයි කියලා සාපේක්ෂතා නොහොත් සමස්ත සම්මතයම නිරුද්ධ වෙනවා. එතකොට සමස්ත සාපේක්ෂතා සමස්තයම නිරුද්ධ වෙන තැන নিরপেক্ষයි. සියල්ල ශූන්‍ය වෙන තැන. එතකොට විඥානයේ තමා මේ පඨවි ආපෝ තේජෝ වායෝ ඊළඟට දිගයි කෙටි කුඩයි මහතයි සුබයි අසුබයි කියන සියල්ලම තියෙන්නේ විඥාන දර්ශනය තුල. ඒතර විඥාන දර්ශනයෙන් නිදහස් වෙන තැන මේ කිසිවක් නැති ශූන්‍යතාවයි. ඒක නිසා ඒ විඥාන දර්ශනයෙන් ඉවත් වෙන තැනදී මේ සමස්ත සාපේක්ෂතා නොත් සමස්ත සම්මතයම නිරුද්ධ වෙනවා. අන්න එතන නාමයත් රූපයත් ඉතිරි නැතිවම නිරුද්ධ වෙනවා. එත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. නාමයක් රූපයක් ඉතිරි නැතිවම දැන් නාම රූප කිව්වම හැමෝම දැනුවත් වෙලා ඉන්නේ සිතයි කයයි කියලා. මේ ඉන්ද්‍රියට පෙනෙන දෙයක්නේ. නමුත් මෙතන ගැඹුරු අර්ථයක් තියෙන්නේ සිත කය කියන චිත්ත රූප. මේ චිත්ත රූප දෙක ඇතුළු සමස්ත චිත්ත රූප ජාලයම තමයි නාම රූප කියන්නේ. එත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. එතකොට නාමයක් රූපයක් ඉතිරි නැතිවම නිරුද්ධ වෙනවා. එහෙනම් චිත්ත රූප ජාලයම නිරුද්ධ වෙනවා. එහෙනම් මේ චිත්ත රූප ජාලය කොහෙද තියෙන්නේ? විඥානයේනේ. නැ විඥාණයෙන් නිදහස් වීමමයි කියන්නේ. අන්න එතන විඥානස්ස නිරෝධේන එත්තේතං උපරොජ්ජති. එහෙනම් විඥාණය නිරුද්ධ වෙනකොට අර සමස්තයම නිරෝධයට පත් වෙනවා. එතකොට දැන් මෙතන විඥානමය ප්‍රශ්නමනේ හැමෝම නගන්නේ. දැන් කෙනෙක් මැරුණහම විඥාණය යනවද? එතනින් ඉවර වෙනවද? මේ ආත්මයෙන් ගිහින් තව ආත්මයක උප්පත්තිය ලබනවද තව අර සඳහන් වෙලා තියෙන පත පොතේ සඳහන් වෙනවා බොහෝ අයගේ දේශනවල සම්බන්ධ වෙනවා කූඩෙල්ලා තනපතකින් තවත් තනපතකට ඇදලා මාරු වෙනවා වගේ කෙනෙක් මැරෙනකොට ඊළඟ ආත්මයේ ගිහින් උප්පත්තිය. ඔය විඥාන කතාවනේ කියන්නේ. ඒතර අපේ බුදු පියාණන් වහන්සේ විඥානය ගැන කොහොමද පැහැදිලි කරලා දුන්නේ? විඥානය තුල සිද්ධ වෙන මේ ක්‍රියාවලිය. විඥානයේ මායාවක් නම් ඒ මායාව තුල මැවෙන දේ. ඒක අපි කරන දෙයක් නෙමෙයි. කිසිම කෙනෙක් කරන කරවන දෙයක් නෙමෙයි. එතකොට බුදු පියාණන් වහන්සේ පෙන පින්ඩූපම සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා බුදු පියාණන් වහන්සේ දේශනා කළ ධර්මය. පේන පින් රූපමං රූපං වේදනා බුබ්බුලූපමා මරීචීතූපමා සංඥා සංඛාරා කතලූපමා මායෝපමංච විඥානං දේසිතා දිච්ච බඳුනා කියලා. මේ පිළිබඳව හරියට ප්‍රඥාවෙන් විමසලා බලනකොට පැහැදිලි හොඳටම විඥානය කියන්නේ මහා මායාවක් බව. අපි ඒ පිළිබඳව කතා කරමු. දැන් මේ විඥාණයෙන් නිදහස් වීමනේ අපේ මෙහෙණින් වහන්සේ ඇත්තටම හොඳයි මේ මාතෘකාව සඳහන් කරපු එක සාකච්ඡාවට බොහෝ සෙයින් මේක බඳුට කරන්න පුළුවන්, කතා කරන්න පුළුවන්. එතකොට විඥාණය කියන්නේම මායාවක්. දැන් අපි හිතන් ඉන හැමෝම හිතන් ඉන්නේ මම කියලා තම තමන් හඳුනන්නේ තමන් හඳුන්වලා දෙන්නේ මම කියලානේ එතකොට මේ මම තුල විඥාණය තියෙනවා කියලා. මා තුල විඥාණය තියෙනවා. ඒ විඥාණය ගමන් කරන ගමන් කරන පැත්තට මම යනවා කියන එකනේ. නෑ මට ඕන විදිහට එහෙම විඥාණය දැන් මේ වෙලාවේ විඥාණය හට ගන්න දේවල් මා තුල විඥාණය ක්‍රියා කරනවා කියලා තමයි හිතන්නේ. මා තුල මම තුල විඥානයේ ක්‍රියාත්මක වෙනවා කියන එක. නමුත් අපි මේක ගැන ගැඹුරින් බැලුවොත් දැන් මම ඉස්සර පැහැදිලි කිරීමකදී සඳහන් කරලා තියෙනවා. දැන් මේ අපි පොඩි උදාහරණයකට ගමු. කෙනෙක් මැරිලා ඉන්නවා. කෙනෙක් මැරිලා ඉන්නවා. එතකොට දැන් එයා තුල මොකක්ද ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? විඥානයනේ. එතකොට දැන් බලන්න. දැන් මේ මැරිච්ච කෙනා තුල ඇස් දෙක නැද්ද? අපිට ඉන්ද්‍රියට පේනවනේ ඒ ඇස් දෙක තියෙනවා. කන් දෙක තියෙනවා. නාසය තියෙනවා. දිව තියෙනවා. කය තියෙනවා. නැත්නම් මොකද්ද? මනස නොහොත් විඥාණය. විඥාණය එතනින් ඉවතලා දැන් කට්ටිය ගිහිල්ලා අඬනවා, කියවනවා, ඇහෙනවද යාට? අපි කවුරු ගිහිල්ලා මේ බලන්න අපි ඇවිල්ලා තියෙනවා කියලා ඔය අපි මල්ලකේවල් වල ගිහිල්ලා දැකලා තියෙනවා ඇවිල්ලා කතා කරනවා මේ බලන්න අපි ආවා කියලා කෑ ගැහුවට බලනවද නැහැ. ගඳක් සුවඳක් එයාට දැනෙනවද? නැහැ. රසයක් මොකක් හරි දැනෙනවද? මොනවා හරි දිවට දැම්මා කියලා? නැහැ. කයට මොනතරම් ඇල්ලුවා, අත ගෑවා, හෙල්ලුවා, කැපුවා, කෙටුවා කියලා දැනෙනවද? දැනෙන්නේ. ඇයි දැනෙන්නේ නැත්තේ? විඥානේ එතනින් ඉවත් වෙලා නිසා. එතකොට ටිකක් හිතලා බලන්න. එහෙමනම් මේ ඇහැ තිබුණට ඇහැට පෙනෙන ඒ දේ පිළිබඳ ඇහැ පිළිබඳ දැනුම රූප පිළිබඳ දැනුම කොහෙද තිබ්බේ? විඥානේ. කනට කන කියලා දෙයක් තියෙනවා, ශබ්ද තියෙනවා කියලා දැනුම තිබ්බේ පැවැත්වේ කොහෙද? විඥානේ. නාසයේ තියෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා කියන දැනුම කොහෙද තිබුණේ? විඥානේ. දිවක් තියෙනවා, දිවට රස නීරස දැනෙනවා කියන දැනුම කොහෙද තිබුණේ? කයක් තිබෙනවා, කයට ස්පර්ශයක් වෙනවා කියන දැනුම කොහෙද තිබුණේ? මනසක් තියෙනවා, මනසට මනසට සිතුවිලි ගලාගෙන එනවා කියන දැනුම කොහෙද තිබුණේ? දැන් පැහැදිලි නේද? ඇස කියන දැනුම තියෙන්නේ විඥානේ. ඇස කියන්නේ දැනුම කියන්නේ සංඥාවක් විතරයි. ඇහැ කියන්නේ සංඥාවක්. එහෙනම් ඇහැ කියන්නේ සංඥාවක් දැනුමක් විතරයි. ඒ දැනුම තියෙන්නේ විඥානේ. කන කියන්නේ දැනුමක් සංඥාවක් විතරයි. ඒ සංඥාව තියෙන්නේ විඥානේ. නාසය කියන්නේ සංඥාවක්. ඒ සංඥාව තියෙන්නේ විඥානේ දිව කියන්නේ සංඥාවක් ඒ සංඥාව පිළිබඳ දැනුම තියෙන්නේ විඥානේ කය කියන්නේ සංඥාවක් ඒ සංඥාව පිළිබඳ දැනුම තියෙන්නේ විඥානේ මනස කියන්නේ සංඥාවක් ඒ සංඥාව පිළිබඳ දැනුම තියෙන්නේ විඥානේ මේ සංඥා සියල්ලම කුමකටද ප්‍රත්‍ය වෙලා තියෙන්නේ සංකාර ප්‍රත්‍ය වෙලා තියෙන අවිද්‍යා පත්‍ය සංකාර එහෙනම් මේ අවිද්‍යාව තුල ගත්ත සංඥාව අවිද්‍යාව තුල ගත සංඥාවක් තමයි ඇස කියන්නේ. අවිද්‍යාව තුල ගත සංඥාවක් තමයි කන කියන්නේ. අවිද්‍යාව තුල ගත සංඥාවක් තමයි නාසය කියන්නේ අවිද්‍යාව තුල දැනුවත් වෙච්ච සංඥාවක් තමයි දිව කියන්නේ අවිද්‍යාව තුල ගත දැනුමක් සංඥාවක් තමයි කය කියන්නේ අවිද්‍යාව තුල ගත සංඥාවක් දැනුමක් තමයි මනස කියන්නේ එහෙනම් මේ සංඥා හයම කොහෙද තියෙන්නේ විඥානේ එහෙනම් ඇස කන නාසය දිව කය මනස කියන සංඥා හයම කොහෙද තියෙන්නේ විඥානයනේ. දැන් මේ හය එකතුවට නේද තම තමන් ඔය මම මම කියලා හඳුන්වලා තියෙන්නේ. එහෙනම් දැන් මම කියන්නේ දැනුමක් විතරයි. මම කියන්නේ සංඥාවක් විතරයි. ඒක අවිද්‍යාව තුලගත් දැනුමක්. එහෙනම් මේ මම කියන සංඥාව නොහොත් මම කියන දැනුම කොහෙද තියෙන්නේ විඥානේ දැන් ඔච්චර කාලයක් හැමෝම කතා කරන්නේ විඥානය තුල මම ඉන්නවා කියලානේ දැන් තේරෙනව නේද මම කියන්නේ විඥානයේ සංඥාවක් විතරයි කියලා පැහැදිලිනේ. එතකොට වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප, මනෝ රූප කියන සියලුම සංඥා කොහෙද තියෙන්නේ? විඥානේ. ඊළඟට මේ ලෝකේ තියෙනවා, ඉරහඳ තියෙනවා, පරලෝක තියෙනවා, යන කෙනෙක් ඉන්නවා, එන කෙනෙක් ඉන්නවා, ජීවත් වෙන කෙනෙක් ඉන්නවා, මැරෙන කෙනෙක් ඉන්නවා, උපදින කෙනෙක් ඉන්නවා, පවත්තන්න දේවල් තියෙනවා, පිහිටවන්න දේවල් තියෙනවා, සියල්ල තියෙනවා, පවතිනවා කියන දැනුම කොහෙද තියෙන්නේ? ඒවත් සංඥා පමණයි. සියල්ලම විඥාණය. දැන් මේ විඥාණය කරන්නේ කරවන්නේ පවත්වන්නේ ඉන්නවද? නැත. විඥාණය කියන්නේ මොකද? දැන් ඔන්න මැරිච්ච දැන් මම කියවන ඉස්සලා මල ගෙදරකට ගිහින් මල ගෙදර ගිහිල්ලා අපි බලන්න ඉන්නකොට අර භෞතික වශයෙන් ඉන්ද්‍රියට පේන දේ තියෙනවා. දැන් එතන නිරුද්ධ වෙලා තියෙන විඥානය විතරයි. එහෙනම් ඇයි එයාට අර මේ ඇහැ පිළිබඳ දැනුම නැත්තේ? කන පිළිබඳ දැනුම නැත්තේ? නාසය, දිවකය, මනස පිළිබඳ දැනුම නැත්තේ? විඥානය එතනින් නිරුද්ධ වෙලා නිසා. එහෙමනම් ඇස කනනාසය දිවකය මනස කියන දැනුම තියෙන්නේ විඥානේ. ඒවටනේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන සංඥා එන්නේ. එහෙනම් ඒවා නැති වෙන්නේ ඇයි? ඉන්ද්‍රිය පිළිබඳ දැනුම නැහැ. දැනුම නැහැ කියන්නේ විඥානේ නැති නිසා. එහෙනම් මම කියන සත්ව සංකල්පය ඇතුළු සමස්ත ලෝකයම පිළිබඳ දැනුම පවත්වන එකම ආයතනය තමයි විඥානය. ඒතර විඥානයේ ඇත්තක් කියලා විඥාණයෙන් දැන් ඔබට හොඳට පැහැදිලි මම කියන සංකල්පය මම කියන්නේ සංඥාවක් දැනුමක් විතරයි මම කියන සංඥාවක් තියෙන්නේ විඥාණේ නම් විඥාණයට මේ පේන ඇහෙන දැනෙන දේවල් කාටද දැනෙන්නේ විඥාණයට පේන දැනෙන ඇහෙන ඔය ඔක්කොම දැනුම තියෙන විඥාණයනේ. එහෙනම් කෙනෙකුට දැනෙන දේවල් දේවල් නැත්තම් විඥාණය මැවෙන දේවල්ද? විඥාණය මැවෙන දෙයක්. අන්න එතනයි බුදු පියාණන් වහන්සේ කිව්වේ විඥාණය මායාවක් කියලා. එහෙමනම් ඇහැ කියන්නේ මේ පේන දකින ඉන්ද්‍රියට දකින දෙයක් නෙමේ ඇහැ කියන්නේ චිත්ත රූපයක් පමණයි. මම මේ එතෙන්ට එන්න ආවේ. ඒකට ඇහැ කියන්නේම චිත්ත රූපයක් විතරයි. දැන් මිනිස්සයා මැරුණා කියන එක එයාගේ මනසටද දැනෙන්නේ නැත්නම් ඉන්න කෙනාගේ ඉන්න කෙනාගේ එහෙනම් ඒක චිත්ත රූපයක් නෙමෙයිද? සිතේ නෙමෙයිද මරුණා කියන චිත්ත රූපේ පහළ වෙන්නේ. එහෙනම් ඇස කියන්නේම චිත්ත රූපයක් කන කියන්නේ චිත්ත රූපයක් නාසය කියන්නේ චිත්ත රූපයක් දිව කියන්නේ චිත්ත රූපයක් කය කියන්නේ චිත්ත රූපයක් මනස කියන්නේ චිත්ත රූපයක් වර්ණ රූපය කියන්නේ චිත්ත රූප ශබ්ද රූප කියන්නේ චිත්ත රූපයක් ගන්ධ රූප කියන්නේ චිත්ත රූපයක් රස රූප කියන්නේ චිත්ත රූපයක් ස්පර්ශ රූප කියන්නේ චිත්ත රූපයක් මනෝ රූප කියන්නේ චිත්‍රපය මේ සමස්ත මම නම් වූ සත්ත්ව සංකල්පය ඇතුළු සමස්ත ලෝකයම කියන්නේ චිත්ත රූප දැන් උදාහරණයකට හිතලා බලන්න මේ මොහොතේ ඔබට යමෙක් මතක් වෙනවා මම කියනනම් අම්මා මතක් වෙනවා කියලා දැන් ඔබට මනස තුල මොකක්ද උනේ? මනසනොත් විඥානය තුල මොකක්ද උනේ? දැන් ඔබේ මෙතන ඉන්න බොහෝ අයගේ දැන් අම්මලා ජීවත් වෙ ඉන්නවා වෙන්න පුළුවන් නැත්නම් අම්මලා මිය පරලෝ ගිහිල්ලා වෙන්න පුළුවන්. දැන් නමුත් මේ මොහොතේ අම්මා කියනකොට අම්මගේ සියලු ස්වභාවයන් මෙතන විඥානේ මැවෙන්නේ නැද්ද? දැන් මම කිව්වොත් ආ ඔය මැවෙන අම්මා මට පෙන්වන්න කිව්වොත් පුළුවන්ද? අන්න මායාව. ඕකයි විඥාන මායාව කියන්නේ. මේ විඥානයේ තුල ඉබේ සිදු වුණාද මේ කියනකොට අම්මා කියන සිතුවිල්ල මම මේ වෙලාවේ දැනුම ඉදිරිපත් කරනකොට අම්මා කියන එක ඔබ ගිහිල්ලා ප්‍රායෝගිකව කරපු දෙයක්ද නැත්නම් විඥානයේ තුල ඉබේ පහළ වුණාද? විඥානයේ තුල ඉබේ පහළ වුණා. එහෙනම් කරන්නේ කරවන්නේ නැතුව කෙරෙන ක්‍රියාවලිය. එහෙනම් විඥානය හසුරුවන කෙනා මමද නැත්නම් විඥානේ මාව හසුරවනවාද විඥානේ විසින් මාව හසුරවනවා ඇයි එහෙම කියන්නේ විඥානේ මැවෙන මැවෙන සංඥාවට අහු වෙන තැන එතන තමයි මම නම් ඕ සක්කාය දිට්ඨිය එයාට තමයි මෙහෙම ලෝකයක් තියෙනවා පරලෝක තියෙනවා විඥානයේ මෙහෙම බැස ගන්නවා මව් කුසේකට ඊට පස්සේ සත්වයක උපදිනවා ඒ සත්වයා මැරෙනකොට විඥානයේ තව තැනකට යනවා දැන් මේ විඥානයේ මායාවක් බව මම පැහැදිලිවම දැන් ඉදිරිපත් කළා දැන් එතකොට බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරන ඔන්න දැන් බලන්න අර පෙනපින්ඩ උපම රූප මේ ඒ උපමාවට දාලා පෙනපින්ඩ උපම සූත්‍රයේ පෙන්වන උපමාවලට දාලා බලන්න පෙනපින්ඩ උපමං රූපං රූප කියන්නේ පෙනපින්ඩ වගේලු මොන රූපද චිත්ත රූප විඥාණයේ හටගන්නා වූ චිත්ත රූප ගැනයි මේ කියන්නේ. එහෙම නැතුව මේ බලාගෙන ඉන්න රූපයක් බිඳි බිඳි යන එකක් ඒක ඉන්ද්‍රිය තුලින් භෞතික විද්‍යාවෙන් හොයාගන්න දෙයක් නේ. භෞතික විද්‍යාවේ හිණිපෙත්තට යනකම් අද භෞතික විද්‍යාවෙන් ඔප්පු කරලා පෙන්නලා තියෙනවානේ භෞතික ලෝකේ ඝනත්වයක් නැහැ, මොකක්වත් නැහැ. ඇත්ත බුදු පියාණන් වහන්සේ මීට වසර 2500 ගන්නකට ඉහතදී කියලා තියෙන දේ ඇත්ත. නමුත් අපිට තොරතුරු වලින් පෙන්වන යමක් තියෙනවා අපිට ඒවා අපේ උපකරණ වලට හසු වෙන්නේ නැහැ ඒක නිසා හඳුනාගත නොහැකි පරාසය කියලා තොරතුරු කියන තැන නැවතුණා. ඒ කියන්නේ මේ ඝනත්වයන් කිසි දෙයක් නැහැ කියන එක ලෞකික වශයෙන් නැහැ ශූන්‍යයි කියන එක විද්‍යාඥයෝ ඉදිරිපත් කරලා තිනවා භෞතික විද්‍යාවෙන්. හැබැයි ඒගොල්ල හඳුනාගත නොහැකි පරාසය කියලා නම් කළේ තොරතුරු වලින් පෙන්වන දේවල්. ඒ තොරතුරු කියන්නේම මොනවද? සංඛාර. අන්න අපේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ මුල ආරම්භම ඇරඹුම තියෙන්නේ සියලු තොරතුරු කියන්නේ සංකාර ඒ සියලු සංකාර ප්‍රත්‍ය වෙලා තියෙන කුමකටද අවිද්‍යාවට අවිච්ඡා පත්‍ය සංකාරා සංකාර පත්‍ය විඥාන එහෙනම් භෞතික විද්‍යාවේ මෙච්චර උපකරණ හොයාගෙන මහා කාලයන් තිස්සේ හොයලා හොයලා හොයලා හොයලා හොයාගත්ත දේ බුදු පියාණන් වහන්සේ කිව්වේ අවිද්‍යාව කියලා ඒ සියලු හොයා ගැනීම සියල්ල ශූන්‍යයි. ඇත්ත ඝන වශයෙන් මෙතන මොකක්වත් නැහැ. නමුත් තොරතුරු වලින් පෙන්වන යමක් තියෙනවා. ඒවා අපේ විදුලි උපකරණ වලට හසු වෙන්නේ නැහැ. ඒක නිසා හඳුනාගත නොහැකි පරාසය කියලා යලා තොරතුරු කියන තැන නැවතුණා. අපේ බුදු පියාණන් වහන්සේ ඒ සියලු තොරතුරු වලට නමක් දැම්මා. తాවකාලික මොනවද? සංඛාර. සංඛාර කියලා. ඒ සංඛාර සියල්ලම ප්‍රත්‍ය වෙලා තියෙන්නේ අවිද්‍යාවට. එහෙනම් මේගොල්ලෝ හොයාගෙන හොයාගෙන තියෙන්නේ මොකක් ගැනද? අවිද්‍යාව. භෞතිකයේ විද්‍යාව කියන්නේම අවිද්‍යාවන් අවිද්‍යා පත්‍ය සංකාර. ඔතන තමයි පටිච්ච සමුප්පාදේ ආරම්භය. පටිච්ච සමුප්පාදේ සමුදේ වීම, පටිච්ච සමුප්පාදේ නිරෝධයත් එක තැන එකවර එකටම සිද්ධ වෙන සංසිද්ධියක් බව අපේ දැන් ප්‍රඥාවන්තයෝ දන්නවයි පිළිබඳ පැහැදිලි. එහෙනම් මේ සංස්කරණය වෙන්නේ මේ මොහොතේ මොකද්ද? සංඥාවක් විතරයි. සංඥාවක් විතරයි. ඒ සංඥා කියන්නේම චිත්ත රූප පමණයි. සියල්ල චිත්ත රූප. එතකොට මේ මොහොතේ විඥාණය තුල හට ගන්නා වූ ඒ චිත්ත රූප නැත්තම් සංඥා. චිත්ත රූප පෙන්න පිඬු වගේ එතනම බිඳිලා නිරුද්ධ වෙනවා. දැන් මේ මොහොතේ මම කියවනේ අම්මා මතක් කරනකොට අම්මගේ සියල්ලම අම්මා පිළිබඳ මතකයේ මේ ෂණයේදී ක්‍රියාත්මක වෙනවා, මැවෙනවා. එතකොට ඒක මම කියන කෙනා කරන්නේ මේ විඥානය තුල ඉබේ කෙරුණා. ඒ කෙරෙන දේ එතනම නිරුද්ධ වෙනවා. අන්න පෙන පිඬු රාශියක් මෙන් බිඳි බිඳි යනවා. මැවෙන මැවෙන චිත්‍ර රූපේ එතන එතනම බිඳි බිඳි යනවා. වේදනා බුපුලූපම එහෙනම් ඒ බිඳෙන පෙන පිඬු වගේ වලින් හැදෙන චිත්‍ර රූප එතනම බිඳෙනවා නම් එතන බිඳින්න දෙයක් ඉතුරු වෙනවද? වේදනා බුබුලු උපමා බින්දනය කරන්න දෙයක් ඉතුරු වෙන්නේ දිය බුබුලු වගේ බිඳිලා නිරුද්ධ වෙනවා. ඊළඟට කියනවා මරීචීතූපමා සංඥා. සංඥා කියන්නේ මිරිඟුවක්. මිරිඟුවක් කියන්නේ බොරුවක්. තියෙනවා වගේ පෙන්නනවා බලනකොට මොකුත් නැහැ. දැන් උදාහරණයක් ඇටියට මම කිව්වත් අපි පාරේ ගමන් කරනකොට පාර පාරේ දුරින් පේනවා වතුර තියෙනවා වගේ. ළම් වෙලා බලනකොට තියෙනවද වතුර? නැහැනේ. ඒ වගේ තියෙනවා වගේ පෙන්නනවා බලනකොට මොකුත් නැහැ එහෙනම් මිරුව කියන්නේ බොරුවක්. මරීචීතූපමා සංඥා සංඛාරා කදලූපමා සකස් වීමක් මේ සංඥාවක සකස් වීමක් වෙන්නේ නැහැ. ඒක බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරනවා උදාහරණයකින්. කෙසෙල් කඳක් පතුරු ගහලා පතුරු ගහලා බලනකොට අරටුවක් නැත්තේ යම්සේද සංඥාවක සකස් වීමක් වෙන්නේ නැහැ. බලන්න කෙසෙල් කඳක් පතුරු ඇරලා ඇරලා බලන්න මොනවද ඉතුරු වෙන්නේ? මොකුත් නැහැ. ඒ වගේ තමයි දැන් මම මේ මොහොතේ කියවනේ කතා කරන්නේ අම්මා කියන සංඥාව. බලන්න අම්මා කියන සංඥාව සකස් වෙන්න නම් අයන්න, අල්මයන්න, මායන්න එකකට එකක් එකකට එකක් එකතු වෙන්න ඕනේ. සම්මතය ඕක වෙනවා කියලා දැනුවත් වෙලා ඉන්නවා. නමුත් අම්මා කියනකොට මොකද්ද වෙන්නේ? අම්මා කියන අකුරු තුන අම්මා කියන අකුරු තුනක් තියෙනවා අකුරු තුනෙන් අයන්න එතනම නිරුද්ධ වෙලා තමයි අල්ම යන්නේ. අල්ම යන්නේ එතනම නිරුද්ධ වෙලා තමයි මා යන්නේ. එතකොට මෙතන වෙච්ච ගැඹුරු සංසිද්ධි මොකද්ද? අකුරක් අකුරක් වෙන වෙනමම තනි තනිවම එතන එතනම සමුදේ තුලම නිරුද්ධ වුණා. සමුදේ තුලම නිරුද්ධ වුණා. සමුදේ තුලම නිරුද්ධ වුණා. හැදුන ධම්මා කියන සංඥාව. සකස් වුණාද? නෑ අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ උපමාවකින් පෙන්වුවේ. කෙසෙල් කඳක අරටුවක් නැත්තේ යම්සේද සංඥාවක සකස් වීමක් වන්නේම නැත. එහෙනම් විඥානය කියන්නේ මායාවක්. මායූ ප්‍රමංච විඥානං දේසිතා දිච්ච බඳුනා. එහෙමයි දේශනා කළේ අපේ බුදු පියාණන් වහන්සේ. ඉතින් මේ විඥානය කියන්නේ මහා මායාවක්, මිරිඟුවක්, පට්ට බොරුවක්. මේ මොහොතේ විඥානය මැවෙනවා ඒ මැවෙන තැනම ශූන්‍ය වෙනවා දැන් ඔතන මෙතන මේ මේ මොහොතේ මේ ෂණයේදී ඔන්න ඔය සංසිද්ධිය වෙනවනේ විඥානයේ සංඥාව මැවෙන තැනම එතනම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනකොට මේ ෂණයෙන් ඊළඟ ෂණයට යන්න විඥානයක් ඉතුරු වෙනවද මෙතන? විඥානයේ ගමනක් තියේද? දැන් අර මහා තණ්හක්කේ සූත්‍රයේ කේවට්ට පුත්ත සාති භික්ෂුව කියාගෙන ගියේ ධර්මයක් දේශනා කරේ විඥානයේ භවෙන් භවයට යනවා කියලා. බුදු පියාණන් වහන්සේට මේ ආරංචි ආවා. බුදු පියාණන් වහන්සේ සාතිව ගෙන්නලා ඇහුවා. විඥානයේ භවෙන් භවයට යනවද සාති? එතකොට එහෙම එකක් කිව්වා කියලා විසුණු වහන්සේ පිළිගන්නවා. එතකොට බුදු පියාණන් වහන්සේ මොකද කිව්වේ? පම්මෝග පුරිස මෝඩ මිනිස්සු කවද්ද මම එහෙම එකක් කියලා තියෙන විඥානේ භවයෙන් භවයට යනවද සාතියයි මේ ශාසනේ විකෘති කරන්නේ. විඥානය කියන්නේ සංඥාව හට ගන්න තැනම හට ගන්න සමූදේ වෙන තැනම සමූදේ වෙනවා සංඥාව සමූදේ තුලම නිරුද්ධ වෙනකොට විඥානය නිරුද්ධ වෙනවා මේ ශ්‍රණයකටවත් හසු නොවන විඥානයක ඊළඟ ශ්‍රණයට යන්න විඥානයක් ඉතුරු වෙන්නේම නැහැ ඇත්තේම නැති ඇතයි යන ලක්ෂණ කිසිවක් නැති හේයි ලෝකයේ ශූන්‍යයි කිව්වේ ඔන්න ඔය අර්ථයෙන් දැන් පැහැදිලි වෙහෙරින් වහන්ස විඥානයේ සම්බන්ධව තව කරුණක් දැනගන්න ඕනේ මේ දැන් විඥාණයට ඔය දැනුම ලැබුණේ මේ මේ ඇස මේ කන නාසය දිව කය මනස කියන මේ දැනුම ලැබුණේ මෙහෙරින් වහන්ස අපිට මේ කන හරහා නේද අපි පුංචි කාලේ ඉඳලම අපි කන හරහා අපේ වැඩිහිටියයි අපිට අම්මා කියලා පෙන්නලා උගන්නලා තාත්තා මේ තාත්තා මේ අයියා මේ අක්කා නංගි මල්ලි කියලා ඒ වැඩි හිටිය අය අපිට කියලා දුන්නා මේ මේ දේ කියලා මේ ඇහැට රූප දකිනකොට ඒ රූපය හඳුන්වලා දුන්නා අපිට පුංචි කාලේ මේ අහවල් රූපේ මේක ලස්සනයි මේක කැතයි අන්න එහෙම අහලාගත්තු දැනුම නේද අපි මේ විඤ්ඤාණය තුල පවත්වාගෙන යන්නේ ඔව් අනිවාර්යයෙන්ම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් දාගත්ත දැනුම දාගත්ත. දැන් ඇස තිබුණාට පුංචි දරුවෙක් දන්නේ නැහැ කියලා. කන තිබුණාට දන්නවද කන කියලා නාසය තිබුණාට දන්නවද නාසය කියලා දිව තිබුණාට දන්නවද දිව කියලා කය තිබුණාට දන්නවද කය කියලා එයාගේ ඒ ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙන්න ගත තැන ඉඳලා බහතෝරන තැන ඉඳලා එයා තමයි දැනුම දාගන්නේ. ඇත්තටම ඒවා අහලා දැකලා දැනගන්න දේවල්. එතකොට දැන් අම්මව හඳුනාගන්නේ කොහොමද? අහලානේ. අම්මව මේ පුතේ ඉන්නේ අම්මා. අම්මා කියන දැන් අම්මා හිටියට අම්මා කියලා දන්නේ නෑ දරුවා. ඒ දැනුම දෙන්නේ වැඩි හිටියෝ. එතකොට අම්මා කියන දැනුම කනට අහලා අහලා අහලා තමයි දරුවා ඒක කියන්නේ. ඊළඟට කනට කියන්නේ කන කියලා දැනගන්නේ අහලා. නේ? ඇහෙන දේවල් පිළිබඳ දැනගන්නේ අහලා. ඇහැ තිබුණට රූප පෙනුණට මේ ඇහැට කියන්නේ ඇහැ කියලා දන්නෙත් අහලානේ. දැනගන්නෙත් අහලා. ඊළඟට ඇහැට පේන රූප තිබුණට ඒවා පේන දේවල් රූප කියලා දැනගන්නෙත් අහලානේ. එතකොට සියල්ලම අසා දැනගත්ත දැනුම. ඊට පස්සේ තින් ටිකක් ක්‍රමක්‍රමෙන් මේක විවෘත වෙනකොට ඒ කියන්නේ මේ භෞතිකයට විවෘත වෙනකොට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සියලු ඉන්ද්‍රියන් වලින්ම මේකට දැනුම දාගන්න ඒ ගන්න දැනුම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්න දැනුම තමයි විඥානය. පවත්තන්නේ විඥානේ ඒ දැනුම තමයි. එතකොට දැන් දැනුම නැතිකොට අතහරින්න දෙයක් නැහැනේ. අතහරින්න දන්නේත් නැහැනේ. එහෙම එකක් දන්නේ නැහැනේ අතහරින්න කිව්වට. දැන් මේ දැනුවත් වෙලා අතහරින එක මොනතරම් අමාරුද බලන්න. අර තැනට එන්න නම් දැනුවත් වෙලා අතහැරෙනවා තෝරාගෙන හරියටම ඒක තමා තුලින්ම තේරුම් අරගෙන මේ එන එන දැනුම එතන එතනම එතන එතනම අතහැරෙනවා දැක්ම තමයි මේ නිර්වාණ මාර්ගයට පිවිසීම කියන්නේ. එතකොට මේ ගත්ත දැනුම අතහැර ගන්න බැරුව අතහැරෙනවා අතහැරෙන බව දන්නේ නැහැ. ඒක තේරුම් ගන්න බැරුව තෝරා බේරා ගන්න බැරුව විඥාණය තියෙනවා මම ඉන්නවා මගේ විඥාණයට එක එක දේවල් වෙනවා මම මැරුණාම විඥාණය යනවා පෙර ආත්මික ඉඳලා විඥාණය ආවා ඔය දේවල් සියල්ලම කතා කරන්නේ විඥාන දැනුමේ ඉඳලා ඒක නිසා මේක විඥානවාදී ධර්මයක් නොවේ විඥානේ අවසන් වෙන තැනින් විවෘත වෙන ධර්මයක් ඒකයි ඒක ලෝකෝත්තර ධර්මයක් කිව්වේ. ලෝකයෙන් එතර. එහෙනම් ලෝකය කියන්නේම සිත, මනස, විඥානය කියලා අපි ඔය තුන් ආකාරයෙන් පැහැදිලි කරාට එකම දේ. අහලා තියෙනවනේ බුදු පියාණන් වහන්සේගෙන් එක්තරා කෙනෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් අහනවා. එයාට මේ ලෝකය පිළිබඳව මේ ලෝකයේ තියෙන දේවල් මේ ග්‍රහණය කරගන්න දේවල් පිළිබඳව හරි ගැටලුවක් ඇති වෙලා බුදු පියාණන් වහන්සේ හමුවට ඇවිල්ලා අහනවා කේනස්සු නීයති ලෝකෝ කේනස්සු පරිකස්සති කිස්සස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්වගු භාග්‍යවතුන් වහන්ස කුමක් නිසාද මේ ලෝකේ නිර්මාණය වෙන්නේ මේ සියලු නිර්මාණයන් ටික පවත්වන්නේ කොහෙද? ඒ මේ සියල්ල තියෙනවා පවතිනවා කියලා ග්‍රහණය කරගන්න ඒකම ධර්මය කුමක්ද කියලා. දැන් ඔච්චරලා මම පැහැදිලි කළේ ඕක. ඒතර බුදු පියාණන් වහන්සේ ලස්සන පැහැදිලි පිළිතුරක් දෙනවා. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති. චිත්තස්ස ඒක ධම්මස්ස සබ්බේව වසමන්මගු. සමස්ත ලෝකයම නිර්මාණය වෙන්නේ සිතේ. සියල්ල තියෙනවා පවතිනවා කියන තහවුරු කිරීම කරන්නේ සිතමයි. ඒතර මම නම් වූ සද්ද සංකල්පය ඇතුළු සමස්ත ලෝකෙම ග්‍රහණය කරගන්න එකම ධර්මයක් සිත. එහෙනම් සිතෙන් නිදහස් වීම තමයි චේතෝ විමුක්තිය කියන්නේ. සිතෙන් නිදහස් වීම, මනසෙන් නිදහස් වීම, විඥාණයෙන් නිදහස් වීම ඔය ඔක්කොම එකයි. ඒ නිසා මේක මනසේ ඉඳලා දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. තේරුම් ගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒක නිසායි බුදු පියාණන් වහන්සේ කිව්වේ ඉන්ද්‍රිය අභිපවා යන ඥාණයෙන් මේක තෝරා බේරාගෙන මේ අත්හදා බැලීම කරලා මේ කියන තැනට ඇවිල්ලා බලන්න නේද? ඒව බලව. ඇවිත් බලන්න. විඥානයේ ශූන්‍ය වෙන මොහොතට ඇවිල්ලා බලන්න කිව්වේ. බොහෝම පැහැදිලි. පැහැදිලි. බොහොම පැහැදිලි මෙහෙණින් වහන්ස මේ අර වහලා තිබුණු දෙයක් විවෘත කරලා පෙන්වා වගේ අපිට ඇත්තටම මේ මම හිතන්නේ මේ අහගෙන ඉන්න මේ අපේ මේ පිරිසට මේ ප්‍රඥාවන්ත පිරිසට අර හිර වෙලා හිටපු තැන් වලින් නිදහස් වෙන්න පුළුවන් මේක මොකද අර නොදන්න යන් යම් කරුණු මෙතන තිබුණා යන් යම් අයට ගැටලු තිබුණා මම හිතන්නේ අද මේ ධර්ම සාකච්ඡාවේදී මේ හැමදෙනාටම මේ හැමදෙනා තුලම තිබුණේ සියලු ගැටලු මෙතනින් ලිහුණා කියලා निराකරණය කරගත්තා කියලා මේ මේ සාකච්ඡාවේදී ඇත්තටම මේ හරිම පැහැදිලිව මේ ඒක අපිට විග්‍රහ කරලා ඔබ වහන්සේ දුන්නා අපිට. හොඳයි. එහෙමනම් ඉතින් මෙහෙම මේ ගැටලුව ලිහුණා නම් ඇත්තටම ඒක තමයි මේ පරමාර්ථ දේශනාවලින් අපි බලාපොරොත්තු වෙන්නේ යම් ප්‍රඥාවන්තයෙක් හෝ ඉන්නවා නම් මේ ගැඹුරු ධර්මයේ පිළිබඳව අධ්‍යයනය කරන ඒ අයට මේ සාකච්ඡාව ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. ඒක නිසා මේ විඥානය කියන්නේ මහා මායාවක් මිරිඟුවක් බොරුවක් මේ විඥාණය මේ වර්තමාන ෂණයේදී නිරුද්ධ වෙනවා ඒ Nirodha ප්‍රත්‍යක්ෂවම සාක්ෂාත් කරගෙන ලෝක නිරෝධය සාක්ෂාත් කරගෙන අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට කියලා සියලු දෙනාටම ආශිර්වාද කරමින් මේ සාකච්ඡාව මෙතනින්